තෙරුවන් සරණයි. අද භාවනා වැඩසටහනට අදාළව ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න ගැටලු මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මා කලිනුත් සඳහන් කරා භාවනාවට අදාළ ප්‍රශ්න යොමු කරන්නට කියලා. අවසරයි ස්වාමින් වහන්සේ භාවනාව පිළිබඳ ආධුනිකයන් වන අයට සිත එකඟ කරගන්නා ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමු. ආධුනිකයන් විදිහට භාවනාවේ හිත එකඟ කරගන්න ආකාරය කියලා වුවාම ක්‍රම රැසක් තියෙනවා. කර්මස්ථාන කියලා වචනිකුත් පාවිච්චි වෙනවා. බුදුදහමේ කර්මස්ථාන 40ක් පෙන්නලා දීලා තියෙනවා. ඉතින් හිත එක්තෙන් කරනවා කියන එකේ තේරුම හිත වෙන තැනක තියන්නේ කියන එක නේද? එක තැනකට ගන්නවායි කියන්නේ තැන් තැන්වල තියන්නේ කියන එකනේ. එහෙනම් එක අරමුණක් මොකක් හරි එක අරමුණක් හොයාගෙන ඒ අරමුණේ අකණ්ඩවම හිත පවත්වන්න. ආනාපාන සතිය හෝ වේවා එහෙමත් නැත්නම් මෛත්‍රී භාවනා වශයෙන් හෝ වේවා බුදුගුණ වශයෙන් හෝ වේවා එහෙමත් නැත්නම් මේ ඕලාරික මේ විශාල කය වශයෙන් හෝ වේවා මොකක් හරි එක අරමුණක හිත දිගටම පවත්වන්න. ඒකට වීරය ඕන. එක සැරේම හිත එක තැනක ඉන්න කිව්වට ඉන්න එකක් නෙමෙයි. හිතේ ස්වභාවයම තමයි පිට යන එක. මෙහෙම එක අරමුණක මොකක් හරි තෝරාගත්ත එකක එක අරමුණක එක ස්වභාවයක හිත දිගටම පවත්නකොට ඔයයන් ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබීවි හිත කියන එක පිට යන දෙයක් කියලා. මෙන්න මේ දේ අමතක කරන්න එපා. මෙන්න මේ දැනුමේ භාවනා කරන කෙනෙකුට ප්‍රථමයෙන්ම ලැබෙන භාවනා අධ්‍යක්ීම මොකක්ද කියලා ඇහුවොත් හිත යනු පිට යන දෙයක්. එක තැනක තියන්න බැරි දෙයක්. මෙන්න මේ ස්වභාවය දැනගත්තොත් ඔය ඇත්තන්ට හිත බලින්වත් වෙන අරමුණකට යවා ගන්නට බැරි වෙයි. යන්න කිව්වත් යන්නේ නැහැ. හිත කියන්නේ පිට අරමුණු සොයාගෙන යන එකක් කියලා ඔය ඇත්තෝ කරුණු කාරණාලුව දැනගත්තු හිත පිට යන්නේ ඒකත් එක ක්‍රමයක්. අන්නේ ස්වභාවය දැනගෙන එක අරමුණකම දිගින් දිගටම දිගින් දිගටම හිත පවත්නකොට මේ හිත කීකුරු වෙන්න පටන් ගන්නවා හිත මෙල්ල වෙන්න පටන් ගන්නවා ඒ නිසා ප්‍රකට තමුන්ට ප්‍රකට යථාපාකටන් වශයෙන් ආදී වශයෙන් සඳහන් වෙනවා. තමුන්ට විශේෂයෙන්ම ප්‍රකට මොකක් හරි අරමුණක් අරගෙන ඒ අරමුණේ දිගටම හිත පවත්වන්න හිත පවත්වනකොට හිත එකඟ වෙනවා. හිත වෙන අරමුණ වලට ගියාට දුක් වෙන්න එපා. හිත කියන්නේ පිට යන එකක් කියන දැනුම ඔය ඇත්තන්ට ආවට පස්සේ හිත ඒ අරමුණේම ලැබුම් ගන්න පටන් ගන්නවා. ඒකයි මට දෙන්න තියෙන කෙටි පිළිතුර. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට භාවනාවේදී සිත තැම්පත් වූ මොහොතේ මරණ බයක් ඇතිවේ. ඒ පිළිබඳව විස්තර වාචිකව ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙනෙමින් යටහත්ව අයදිමි. මේ ප්‍රශ්නය ඉදිරිපත් කරේ කවුද මහත්මයා? අපරේ සමිනාත් අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනාවක් වෘතු කර පළවෙනි වතාවටම හිත එකතෙන් වෙලා හිත මේ ශරීරයෙන් නිරුද්ධ වුණා. නිරුද්ධ වෙලා අභ්‍යවකාශයේ ඈත තලයටම යනකම් ගියා. ඒ ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදී ආපහු යන්න ඕනේ කියලා බයක් ඇති වුණා. ආපසු මට ආපසු යන්න ඕනේ කියලා යම්කිසි බයක් ඇති වුණා. ඒ ඒ එකම ආපහු හැරිලාවිලා ආපහු හිටපු දැනටම එනකොට ඒ ශරීරයේ හේම්ම තියෙනවා ඒක ඇතුළට බැසගත්තයින් පස්සේ නැවතත් සෑහෙන වෙලාවකින් පස්සේ තමයි ශරීරයට හුස්ම වැටෙන්න පටන් ගත්තේ ඊට පස්සේ ක්‍රමයෙන් තමයි ඇඟිල්ලක් හරි හොලවන්නට පුළුවන් උනේ. මේන් පස්සේ මට හරිම බයක් ඇති වුණා පොඩක් ඉගෙන ගන්නකොට අර අර අවස්ථාවේ ඉඳලා හරි හිත නිකුත් වෙලා යන වෙලාවට අර සිල්වර් සිල්වර් ලයින් කියන්නේ ඒක කපනවා කියලා කියනවා මේ යක්ෂයින් ඉතින්. එහෙම නැත්නම් නැවත හිත ආපහු එන්නේ නැtei කියන දෙයක් මට දැනගන්න ලැබුණා. ඊට පස්සේ භාවනා කරනකොට මට හිතෙනවා තනියෙන් ඉඳගෙන භාවනා කරුවොත් මම මැරෙලේ ආයි. ඒ තරම් බයක් ඇති වෙනවා. මේකට ඇත්ත වශයෙන්ම මම ඉතාමත්ම වැදගත් පිළිතුර බලාපොරොත්තු වෙනවා මගේ ඉදිරි භාවනාවට ටික කරගෙන යන්න. හොඳයි මට මුලින්ම කියන්න තියෙන්නේ ඔය විද්‍යාවයි බුද්ධ ආගමයි ගාව ගන්න උත්සාහ කරන්න එපා. සිල්ව කෝඩ් සිල්ව ලයින් ඕවා මේ විද්‍යාවේ පැරාසයිකොලොජි වල පෙන්නලා දෙන දේවල් ඒවා මේවට ගාව ගන්න උත්සාහ කරන්න එපා. ඒක එකක්. ඒකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම ওই බය ආවේ. සමහර විට ওই පොත නොකියුවා නම් ওই ප්‍රශ්නෙත් ඇති නොවෙන්නත් ඉඩ තිබුණා. දෙවෙනි කාරණා හැටියට කියන්න තියෙන්නේ කොහොමත් අපේ සිල් අඩු නම් අපි මේ ලෝකේට කාමයට ගොඩාක් කෑදරනම් භාවනා කරද්දී මේ සීලේ මදිකම හින්දා කාමයට තියෙන ආසාව හින්දා දැඩි ආත්ම සෙනෙහස හින්දා භාවනා අධ්‍යක්ෂින් වලදී බිය කියන එක උපදිනවා මහත්මයාට ලැබුණේ භාවනා අධ්‍යක්ීමක් ඒ භාවනා අධ්‍යක්ීම මහත්ය විස්තර කළේ විද්‍යා වචන පසු කාලීනව ලියවිච්ච ඒ මතිමතාන්තර පොත හරහායි විස්තර කළේ. ඉතින් ඒ හිතේ තියෙන නීවරණ ධර්ම අඩු වෙනකොට සිතත් කයත් කියන එක සියුම් වෙනවා. මේ කයෙන් දසමස්ථානයක්වත් එහාට මේ හිත යන්නේ නැහැ. මේ කය ඇසුරු කරගෙන මෙතනමයි තියෙන්නේ. ඒත් අපිට හිතෙන්නේ ගොඩාක් දුර ගියා ගොඩාක් ළඟට ආවා මේ යනාදී වශයෙන් දේවල් අපිට තේරෙන්න පටන් ගන්නවා ඒකට ප්‍රධාන හේතුවක් තමයි භාවනා කරනකොට මේ කයේ තියෙන මේ හැඩය ඒ චිත්තජ රූපය කියන එක සිත එකඟ වෙනවත් එක්කම සමහර විට නීවරණ ධර්ම අඩු වෙනවත් එක්කම මේ කය කියන එකේ අභාවයක් හිස් භාවයක් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට ඕන කෙනෙකුට හිතෙන්නේ නිකන් අභ්‍යහාකාශයක ඉන්නෝ වගේ කියලා. ඉතින් ඒ ස්වභාවයත් තේරුම් ගන්නට ඒ කියන්නේ දුරක ඉඳලා ඇදිලා ආවා එහෙම නෙමෙයි මේ කයේම තියෙන එක්තරා ස්වභාවයක් පෙන්눔 කළා. එවකට තිබ්බ ඒ සියුම් ශරීරයයි දැන් තියෙන සියුම් ශරීරයයි දැන් තියෙන ශරීරයයි දැනට දැන ශරීරයයි මේ දෙකෙන් කෝකද තමුන්ට ඇති ශරීරය කියලා හෙව්වොත් අපිට සමහර විට උත්තර දී ගන්නට බැරි වෙන්න පුළුවන්. මොකද හේතුව ඇඟවල් දෙකක් නැහෙනේ. එක මිනිස්සෙකුට තියෙන්නේ එක ඇඟයි. එතකොට අර භාවනා අධ්‍යක්ීම ලබන වෙලාවේ තිබ්බ ඇඟයි දැන් තියෙන ඇඟයි මේ දෙකෙන් කෝකද තමුන්ගේ ශරීරය කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්න අමාරුයි. එහෙනම් දැනගන්න ටිකෙන් ටික මේ කය එක්තරා ස්වභාවයක් තමයි ඔය පෙන්눔 කරලා දීලා තියෙන්නේ. තව පැත්තකින් කියනවා නම් හිතේ නීවරණ ධර්ම ටිකක් අඩු වෙලා තියෙනවා. මරණ බිය ආදී දේවල් එන්න ප්‍රධාන හේතුවක් තමුන්ගේ හිත සීලේක නොපිහිටීම මේ හේතු කාරණා රාශියක් තියෙන එකක් සීලයේ හිත නොපිහිටීම එකක් ආත්මය තමුන්ට චෝදනා කිරීම දෙක තුන විදිහට බැලුවොත් කාමයට තියෙන දැඩි ආසාව මේ යනාදී දේවල් නිසා මේ හිතට බියාදී උපදිනවා. ඉතින් මහත්මයාට කියන්න තියෙන්නේ ඒ ස්වභාවල් තේරුම් අරගෙන බිය නොවි ඒ කරගෙන ගිය විදිහටම කරගෙන යන්න තව විදිහකින් කියනවනම් වෙන දෙයට වෙන්න ඇරලා මුකුත් නොකර බලාගෙන ඉන්න. මරණ එකක් නම් නැති වෙයි. අවසරයි ගම්පර ස්වාමීන් වහන්ස මම හැමදාම සෙනසුරාදා දිනකම ආනාපාන සති භාවනාව කරන්නට යොමු වී තිබෙනවා. විනාඩි 15ක් පමණ. පැහැදිලි නැහැ ප්‍රශ්න. ආය මුලින් ආය මුලින් ඉඳලා කියන්න. ස්වාමීන් වහන්සේ මම හැමදාම සෙනසුරාදා දිනකම ආනාපාන සති භාවනාව කරන්න යොමු වී තිබෙනවා. විනාඩි 15ක් පමණ. යම් දවසක මම එය කරගෙන යන අතරතුර බුදුහාමුදුරන්ගේ ඉමේජ් එක මට පේනවා. මුල දවසේ මම බය වුණා. දැන් නම් මා එය දකිමින් භාවනාවේ යෙදෙනවා. මෙහිමයි කෘෂිකර්මය ආදී කරනකොට කියලා දෙනවා එක දෙයක් බටු පාත්තියක මිරිස් පැලයක් තිබුණත් ඒක ගණන් ගන්නේ නිකන් මේ මොකක්ද ඒකට කියන්නේ වල් ගහක් තනකොළ ගහක් විදිහට තමයි ගණන් ගන්නේ. මිරිස් පාත්තියක බටු ගහක් තිබුණත් ඒකත් වල් ගහක් විදියට ගලවලා විසි කළා දානවා. බුද්ධ රූප බලනවාය කියන එක තව එකක් ආනාපාන සතිය බලනවාය කියන එක තව එකක්. මේ ප්‍රශ්න කරුගේ හිත වැඩිපුර ඇදිලා යන්නේ බුදුරුවට නම් ඒක ප්‍රකට කරගන්න පුළුවන් නම් ප්‍රකට බුදු ගුණයක් සිහි කරගෙන ඒ ඔස්සේ බුද්ධානුස්මති භාවනාව කරගෙන යන්න. තමුන් කරන්නේ ආනාපාන සතිය නම් බුදුහාමුදුරුවෝ නෙමෙයි අසෝමා ශ්‍රාවකයොත් එක්ක බුදුහාමුදුරුවෝ වැඩියත් තමුන් මූල කර්මස්ථානයේ හිත දසමස්ථානයක්වත් ඒ දේවල් වලට යොමු කරන්නට යන්න එපා. තවත් විදියකින් කියනවා නම් සිතිවිලි මනෝ රූප තේරුම් ගන්න උත්සාහ කරන්න එපා මොනවාද මේ කියලා. ඔය මොනවාද මේ කියලා උස්ස තේරුම් ගන්න උත්සාහ කරන්න ගිහින් තමයි මේ තරම් විශාල අමාරුවක වෙහෙලා තියෙන්නේ. ඒක හින්දා තමුන් ආනාපාන සතිය කරනවා නම් ආනාපාන සතියේම හිත පවත්වාගෙන යන්නේ උඩට ගන්න උස්ම රැල්ල උඩට ගන්න උස්ම රැල්ලක් විදිහට පාත දාන හුස්ම රැල්ල පාත දාන හුස්ම රැල්ලක් විදිහට එහෙම දෙන්න තමුන්ගේ තමුන්ට ඒ දේ කියා දුන්න ගුරුවරයා කියා දුන්න විදිහටම කරගෙන යනවා මිසා වෙන වෙන දේවල් වලට හිත දාන්න යන්න එපා වෙන වෙන දේවල් තීරුම් කරගන්න එහෙමත් නැත්නම් මොනවද කියලා බලන්න යන්න එපා ඒක තමයි මට දෙන්න තියෙන උපදේශය එහෙම නොවුනොත් මේක කලවම් වෙන්න පටන් ගන්නවා මනෝ විකාර හැදෙන්න පටන් ගන්නවා මේ සමහරුන්ට හිතගෙන ඒ කියන්නේ ඇවිදින කොටත් ඉස්සරහින් බුදු රූප ඇවිදගෙන යනවා වගේ පේන්න පටන් ගන්නවා එක එක ඒ මනෝ විකාර ඒකින්ද භාවනා දෙකක් කලවම් කරගන්න එපා ඒ භාවනා පිළිබඳ දැනුම ඇති කරගෙන ඒ කටයුතු කරගෙන යන්න කියලා තමයි මට මතක් ගන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මෛත්‍රී භාවනාවේ යෙදෙන විට ශරීරය කසන්නට ගන්නවා. ඒ මොහොතේ ශරීරයේ වේදනාවක් හටගත් විට ද ගන්නා පියවර කුමක්ද? මෛත්‍රී භාවනාව කරගෙන යනකොට ශරීරය කසන්නට ගන්නවා කියන එක විස්තරමදි කොහොමද ඒ සිද්ධ වෙන්නේ කොහොමද ඒදී දැනෙන්නේ කියන එක ගැන තොරතුරු ටිකක් කියන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ තියෙන කෙනා වඩා හොඳයි. මොකද හේතුව සමහර වෙලාවල් වලට මේ කායානුපස්සනාවේ යම් යම් කොටස් ඒ සිත දියුණු වෙනකොට මතුවෙන්න පුළුවන්. ඒ රූප කර්මස්ථානයේ සමහර ගැඹුරු කොටස් මතුවෙන්න පුළුවන් අපි නොහිතපු වෙලාවල් වල. ඉතින් කොහොම නමුත් මම දන්නේ මේ කය කහන්න පටන් ගන්නෙ කූඹි කාලාද නැත්නම් ඇඳන් ඉන්න ඇඳුමේ මොකක් හරි ප්‍රශ්නයක්ද මම දන්නේ නැහැ. ඒක හින්දා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරනකොට කායික වේදනාවක් එනවා නම් අපි ඒක මෛත්‍රී භාවනාව සමත භාවනාවක් හැටියටයි ගන්නේ. මූලික උපක්‍රමයක් විදිහට මෙනෙහි කරලා වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. සමහර විට එහෙම මෙනෙහි කරනකොට එක්ක තිබ්බට වඩා ගොඩාක් විශාලව දැනෙන්නත් පුළුවන්. සමහර විට ඒ දේ නැති වෙලා යන්නත් පුළුවන්. වාසනාවකට ඒ දේ නැති වෙලා ගියොත් ඔයත්තන්ට පුළුවන් ආපහු මූල කර්මස්ථානෙට ඒ මෛත්‍රී කර්මස්ථානෙට හිත අරගන්න. දෙවෙනි උපදේශයේ විදිහට දෙන්න පුළුවන් මොන උත්සාහය ගත්තත් මේ වේදනාව නැති වෙලා යන්නේ නැත්නම් ඒ දේ අමතක කරලා දාන්න. අපි අර බණ කියද්දිත් මතක් කරගත්තේ දැන් එකපාරටම දිව කියලා කිව්වොත් දැන් නේද මතක් වෙන්නේ? අන්න ඒ වගේ මේ වේදනාවත් මේ සැරින් සැරේ මතක් කරගන්නවා ඉතින්. දැන් ඔය ඇත්තෝ ගැඹුරු කල්පනාවක ඉන්නකොට ඉස්සරහින් ගිය මිනිහා කල්ද සුද්ද ගෑනියද්ද පිටිමිද්ද කියලාවත් හොයාගන්න බෑ මොකද හේතුව ඒකට අවශ්‍ය කරන මානසික ආරාදී ධර්ම ඒ ඇස කෙරෙහි යොමු වෙලා නැති හින්දා ඒ නිසා ඒක අපේ විශේෂ පැමිණෙන්නේ නැහැ ඒක හින්දා අර වේදනාවත් ගණන් ගන්න නැතුව මූල කර්මස්ථානයේටම එහෙමත් නැත්නම් අර මෛත්‍රී කර්මස්ථානයේම හිත පවත්වන්න උත්සාහ කරන්න. තවත් උපදේශයක් දෙන්න පුළුවන් විපස්සනා භාවනාව පැත්තෙන් ওই වේදනාව කියන එක එන බලනකොට යම් විපස්සනා උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් වේදනාව කියන එක හිතින් හඳුනීමක් එහෙම නැත්නම් මේ වේදනාවත් හඳුනාගන්නේ සිතින් නේද කියලා. වේදනාවත් සිතට සංඥාවක්. මේකත් තවත් එක හඳුනා ගැනීමක් නේද කියලා මනෝමය මේක කායික වේදනාව මනසින් හඳුනා ගන්නවාය කියලා දැක්කොත් ඒ වේදනාව බොහෝ සෙයින්ම නැති වෙලා යනවා. බොහෝ සෙයින්ම නැති වෙලා යනවා. ওই කායට දෙන්න වේදනා ওই තරම් උග්‍ර වෙලා තියෙන්නේ ඒ තරම් මේ කයට තියෙන ආසාව හින්දා ඔයත්තන් බලන්න පුළුවන් මේ වේදනාව එන තරමක් ඉන්නේ කකුල රිදෙනවා අත රිදෙනවා පිටකොන්ද රිදෙනවා ඔළුව රිදෙනවා යනාදී වශයෙන් ඒ තරම් මේ අපේ ශරීරයට අපි ආසයි ලෝභ කරනවා මේ වේදනාවත් සිතින් හඳුනා ගන්නවා නේද කියන ඒ ධර්මයේ ප්‍රගුණ කළොත් ඒ ස්වභාවය දැක්කොත් ඒ වේදනාව වහාම අඩු වෙලා යනවා. ඉතින් ඉතින් දැනට ක්‍රම තුනක් කිව්වා මේ තුනෙන් එකක් කරලා බලන්න මම හිතනවා සාර්ථක වේවි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව පටන් ගැනීමේදී හිස කැක්කුමක් පටන් ගන්නවා. දකුණු පැත්ත. ඊට පසු මට පා වෙලා යනවා වගේ දැනෙනවා. මේ ප්‍රශ්නේ තොරතුරු මදි කරන්නේ මොන භාවනාවද කියන එකවත් සඳහන් කරලා නැති හින්දා පිළිතුරු දෙන්න අමාරුයි කවුරු හරි කැමති නම් ඉදිරිපත් වෙන්නත් පුළුවන් තමුන් අනුමතරමේ ඒ ඒ වෙලාවට කරන්නේ මොකද්ද කියලාවත් කියන්න පුළුවන් නම් ඒක ලීසි වෙනවා පැහැදිලි කරන්න. ගරු ස්වාමීන් වහන්ස භාවනාවට දීලා තියෙන ඉස්මුදුන නලල භාවනාවට භාවනාවට අපට දීලා තියෙන්නේ ඉස්මුදුන නලල දකුණු ඇස වම් ඇස නාසය එහෙමයි භාවනාවට යන්න කියන්නේ අංග 25ක් දීලා ඒ භාවනාව කරනකොට තමයි ඔළුවේ ලොකු බරක් ඇවිල්ලා ඔළුව කැක්කුම එනවා. ඊට පස්සේ භාවනාවේ ඊට පස්සේ නිකන් පා වෙනවා වගේ දැනෙනවා. හිස් මුදුනින්ද ඒ වේදනාව එන්නේ? ඔව් හිස් මුදුනෙන් එන්නේ. ඔව් අර හිස් මුදුනට එකපාරටම අවධානය යොමු කළායින් පස්සේ හිස් මුදුනින් වේදනාවක් එන්න පටන් ගන්නවා. ඉතින් අර මම පා වෙනවා වගේ දැනනවා කියන්නේ ඇත්තටම කය අමතක වෙනවා කියන එක. ඒ පා වෙනවා පා වෙන්නේ නැහැ කියලා බැලුවොත් පා වෙන්නේ නැහැ. පාවෙනවා කියලා බැලුවොත් දැනුත් පාවෙනවා. ඉතින් ඒක ඒ ස්වභාවයක්. ඉතින් ඒ මම ඒ ওই භාවනා ක්‍රමයේ ගැන මම මට එච්චර දැනුමක් නැහැ. කුමන අරමුණකින් ඒ හිස් මුදුන S2 ආදී ඒ අංග බලනවාද ඒ කුමක් දෙයකින් අදහස් කරන්න කියන එක මට දැනුමක් නැහැ. නමුත් හිස් මුදුන දිහා බලනවා නම් බලන්ට මේ විදිහට කරලා බලන්ට අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ ස්වභාවිකව ඒ දේ දිහා බලාගෙන ඉන්න. දැන් උපාසකම්මට මන් දිහා බලන් ඉන්නකොට ඔළුව කෙක්කුම ඉන්නේ නෑනේ. ඒ වගේ ඉස්මුදුන දිහා බලන්න කියන්නේ ඉස්මුදුන දිහා බැලුවා ඉස්මුදුන අතහැරියා. නලලට ආවා නලල අතහැරියා. ඔව් හිස්මුදුන දිහා බලද්දී හිස්මුදුන දිහා බලන්ට පිට කෙනෙක් බලනවා වගේ. එතකොට ඔය කියන වේදනාව නැති වෙලා යන්න පුළුවන්. ආයාස කර විදිහට බොහොම තදින්ම ඔය හිස් මුදන දිහා ඔය ඔය පරණ බලන විදිහට බලන්න ගියොත් හිසේ වේදනාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් ඕක ආනාපාන සති භාවනාව කරන ඇන්ටත් තියෙනවා. ඒ කියන්නේ බොහොම ආයාසයෙන් බොහොම බොහොම වීරයෙන් ආනාපාන සතියදී බලන්න ගියාම මේ හිස දෙපැත්ත රිදෙන්න, කැක්කුම් අල්ලන්න පටන් ගන්නවා. ඒකට හේතුව මේ ස්වභාවිකව නෙමෙයි මේක දිහා බලන්නේ. අස්වාභාවිකව බලන්න හදන්නේ බොහොම දැඩිසේ බලන්න හදන්නේ. දැඩි අමාරුවකින්. දැඩි අමාරුවකින් බලන්න හදන්නේ. ඒකින්ද ඒක දිහා බොහොම ස්වභාවිකව ඇසින් රූපයක් බලනවා වගේ ඇසින් රූපයක් බලද්දි බොහොම සරලව බලන්න පුළුවන්. ඒ වගේ හිතින් බොහොම සරලව ස්වභාවිකව නළල දිහා බලන්න. ගොඩාක් ස්තුතියි. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ලිඛිතව ඉදිරිපත් කළා තියෙන එපමණයි කාට හරි කෙනෙකුට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා මේ අවස්ථාවේදී මේ ස්ථානට පැමිණිලා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන අවස්ථාව තියෙනවා. එහෙම ඉදිරිපත් වීමක් නැත්නම් අපි මුලින් සනිටුහන් කරගත් ආකාරයට පහට අපේ වැඩසටහන අපි නිමා කරන්න තිබුණේ දැන් හරියටම පහයි. ඉතින් අපි වැඩසටහනේ නිමාව සටහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙවියන්ට බින්දීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේට අපි ඒ අවස්ථාව ලබා දෙනවා. හොඳයි. මේ වැඩසටහන අවසන් කිරීම වශයෙන් චාරිත්‍රානුකූලව අපි ගාථාදී සජ්ජායනා කරලා පින්කම අවසන් කරමු. ඔය ඇත්තෝ මාත් එක්කම ගාථා සජ්ජායනා කරන්න. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti එත්තාවතාචම්බිහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ බුදා අනුමෝදන්තු සබ්බ සම්පද්දි සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පද්දී ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරන් රක්칸තු මම් පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පද්දියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පද්දියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය මහා සංඝරත්නය වෙනුවෙන් අපිත් ඔය ඇත්තන්ට ආශිර්වාද කරනවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝාෂ වේවා සැපයෙන් සැපයටමපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කරගෙන අමා මහ නිවනීම සැනසේවා කියලා මහා සංඝරත්නය අරමුණු කරගෙන වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිඤ්ඤතු මීත්‍රිගල නිස්සරවන ආරණ්‍ය සේනාසනයේහි වැඩවසන අපේ ධම්මසුනීත ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි ආශිර්වාද කරමු උන්වහන්සේගේ ශාසනික සම්්‍යක් ප්‍රාර්ථනාවන් සඵල වීමට මේ කුසල් දහම් හේතු වේවා කියලා එකම මේ පින්වත් හැම දිනම සිල් පවාරණය කරන පුරුමේ රැඳී සිටින්න තම අපේ දවසේ වැඩසටහන අවසන් නැහැ. තව සුළු වේලාවකින් අපි කටයුතු සූදානම් කරනවා.